එතකොට අපි මේ සතරමා භූත වලින් මොනවාරි දෙයක් අවබෝධ කරනවා නම් ඒක පටවි මට්ටමින් අවබෝධ කරනවා එයා කාය අනුපස්සනාව වඩනවා. සතරමා භූත වලින් යම්කිසි දෙයක් වේදනාවෙන් වේදනාවෙන් දුකෙන් එහෙම අවබෝධ කරනවා නම් එයා මේ ආපෝ ධාතුව වඩනවා. මේ හැම දෙයක්ම ධර්මානුකූලව තේරුණා සරි ආපෝ වලින් මේ වේදනාව වඩනවා ලේ වලින්නේ සංඥා යන්නේ ලේ වලින්නේ ඔක්කොම ගනුදෙනුක ලේ නැත්තම් දැන් මෙතන අයියෙන් ගැට ගාලා මේක මොනවා හරි කරාට දැනෙන්නේ වේදනාව යන්නේ ලේ වලින් ආපෝ ධාතුවෙන් තමයි වේදනාව ගෙන්නේ යන්නේ වෙන එක ඉස්සඟට අහුවෙන්නේ නැහැ නේද ඉස්සකෙසක් කියලා ඔල්ලක් ඥානකත්වයේ ඉස්සකෙස් තියලා විටියෙන් කුළු ගෙඩියෙන් තලනවා චූන් එකේ නයද විදන්නේ ඇයි ලේ නැහැ හැබැයි ලේ තියෙන නැගිල්ලක් කියලා ගැව්වොත් එමක් එහෙනම් මේ වේදනාව යන්නේ ලේවලි. එතකොට යම් කිසි කෙනෙක් වේදනාව පිළිබඳ යම ප්‍රත්‍යක්ෂ කරනවනේ එයා ආපෝ ධාතුව වඩනවා. මේ වායු වලින් මේ ඔක්කොම සංස්කාර ගණන්දන කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ මේ මේ නාම රූප දිහා බලලා ධර්මානුකූල මොනවාද කියලා හිතනවා නම් ඒ හිතන කෙනා වඩන්නේ ධම්මානුපස්සනාව වායු ධාතුව වඩන්නේ. යමක් වෙනවනම් ඒක උන්ට විනිවිද දකින්න. සතරමා භූතයගෙන තුමා මේක එහෙම එකක් නෙමෙයි. මේක මේ විදිහට යන. මේකේ හැලීමක් දැන් ඇති ගන්නවා. එයා හරියට ඒක සිතෙන් දකින්න ඒක ආලෝකයක් දැම්මම අර හොඳට බිනිවිද පේන්නේ. ඒ වගේ හොඳට දකින්න එයා චිත්තානුපස්සනාව වදනවා. එහෙනම් මේ සතර මා භූතවලට දේශනා කරපු කමඨා හතර තමයි මේ සතර සතිපට්ඨාන. සතර ආකාරයට සීය පවත්තන එක. ඝන වස්තු, ද්‍රව වස්තු, වායු වස්තු, උණුසුම් වස්තු කියලා මේ මට්ටම් අතර සතර සතිපට්ඨාන දේශනා කළා. එතකොට මගේ කයේ තමයි සතර සතිපට්ඨානෙ තියෙනයි. මම ඇදලා තියෙන්නේ ඒකෙන්නේ. කයේ ක්‍රියාකාරීත්වය දිහා බැලුවාම කාය අනුපස්සනාව. ඒ ක්‍රියාකාරීත්වය තුළ රිදෙනවනේ චක්කුම අම්බෝ හරි මහන්සි උඩට ඇවිල්ලා කොන්ද රිදෙනකොට වාද වේදනා අනුපස්සනාව. මහන්සි වෙනකොට රිදෙනවා. විවේක ගත්තාම හරියනවා. එහෙනම් මේ ලෝකේ මේ හැම මානසිකටම හැම වේදනාවටම තියෙන එකම දේ තමයි විවේකය. එහෙනම් විවේක සුවේ හිටියම මේක හරියනවා. එහෙනම් නිවීමේ ක්‍රමය තමයි මේ හැම ප්‍රශ්නෙම විසඳුව කියලා එක පවටා ගන්නවනේ. එයා ධම්මානුපස්සනාව වඩනවා. මාන්සුනේත් මමමයි රිදුනේත් මමමයි විවේක ගත්තාම හරියනවා කියලා හොයාගත්තෙත් මමමයි විවේක ගත්තා මේ සුවේ වින්දනය කරන්නෙත් මමමයි. මේ ඔක්කොම සිටිවිලි වල ක්‍රියාකාරීත්වයක් නේ තියෙන්නේ. රිදෙනවා කියන්නේ ඒ සිතමයි. රිදෙන බව දැනගත්තේ ඒ සිතමයි. ඒකට ක්‍රමයක් හොයාගත්තේ එයාමයි. නිවාගත්තේ එයාමයි. මෙතන මොකවත් නැහැ. සිත විතරක් පැවතිලා මේ සම්පූර්ණ නැටුම එය චිත්ත අනුපස්සනාව වඩනවා. කාය අනුපස්සනාව වඩපු කෙනා සෝවා. වේදනානුපස්සනාව වඩපු ආපෝදාත ප්‍රත්‍යක්ෂ කරපු කෙනා සකු르දාගාමි. ධම්මානුපස්සනාව සම්පූර්ණ කරපු කෙනා අනාගාමි. චිත්තානුපස්සනාව සම්පූර්ණ කරාම මාර්ගඵල හතරයි. මේ මාර්ගඵල හතර අරන් තින්නේ සතර සටිපට්ඨාන. සතර සටිපට්ඨාන අරන් තින්නේ සතර මා භූතෝනේ. ඔක්කොම හතරෙන් යන්නේ. චතුරාර්ය සත්‍යයත් ඒ සතරම අභූතය වලින් ගත්ත තවත් එක ප්‍රතිරුවක්. එකම වස්තුක ක්‍රියාකාරී ගොඩාක් තියෙනනේ. එම එක ක්‍රියාකාරීත්වය තමයි සතරම භූත වලින් ගත්ත එක. සතර සටිපට්ඨාන. චතුරාර්ය සත්‍ය ධර්මය. ඒක වඩන පිළිවෙල එකම ගොඩාක් ක්‍රම තියෙන එක එක්කෙනාට ආවේනික වෙච්ච එක එක ක්‍රම සමහර කට්ටිය ඒක දිහා බලාගෙන ඉඳලා ටික දවසක් යනකොට මාර්ගඵල වලටපත් වෙනවා. සමහර කට්ටිය ඒවා ආගෙන ඉන්නකොට අවබෝධය වැඩි වෙලා මාර්ගඵලවලටපත් වෙනවා. සමහර කට්ටියට ආලා එන්න බෑ ප්‍රඥාව මදි. සමහර කට්ටියට මේ සාකච්ඡා කරන්න බෑ සාකච්ඡා කරන එක තේරුම් ගන්න බෑ. සමහර කට්ටියට කමඨාන් කියලා විශේෂ පුහුණු දෙන්න බෑ හොරොත්තු දෙනවා. දමල ගාලා යනවා තරහා යනවා. ඕවා කර කර ඉන්න පුළුවන්. උන්වහන්සේට ඕන දේවල් අපිට කර. ඒන එකක් වෙනවා. එහෙනම් ඒගොල්ලන්ට භාවනාමය පැත්තේ කැළඹෙන්නෙත් නැතුව නිවාගෙන ඒක තුළ මේක පොඩ පොඩ ක්‍රමානුකූලව ප්‍රත්‍යක්ෂ කරන ක්‍රමයක් දෙන්න ඕනේ. එතකොට එක්කිනාට එක්කින පුද්ගලයාට සාපේක්ෂව වෙනස්. තමන්ගේ කයේ තියෙන හතරමා භූත තුළ මාර්ගඵල හතරම තියෙනවා. ඒක තුළ සීය පවත්තන ප ဋ ාණ හතරකුත් තියෙනවා. ඒකෙන් ගොඩනැගිච්ච චතුරාර්ය සත්‍යකුත් හතරකුත් තියෙනවා. සත්‍ය හතරකුත් තියෙනවා. හැබැයි ඒක හැමෝටම වඩන්න බෑ. ඒ නිසා තමයි නියපිදේ පස් වලින් මිනිස්සු rahat වෙන්නේ. අනිත් ඔක්කොම හොඳ මාපොළේ පස් කොච්චර ටිපර් කොච්චරද? ට්‍රැක්ටර් කීයකට පටවන්නේ? එච්චර ප්‍රමාණයක් ඉන්නවල අර පොඩ්ඩ විතර යන අරක නොරොත්තු දෙන කට්ටිය විතරයි යන්නේ. එන්න ලක්ෂයකට කමටහන් දුන්නාම ඉතින් එක්කෙනෙක් බලාපොරොත්තු වෙන ටිකක් අපහසුයි. හැබැයි හැමෝටම rahat වෙන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන මේ ශ්‍රේෂ්ඨම දේ. මිනිසක් බව ලබලා දුකයි නිවෙන්න ඕනේ කියලා හිතන හැමෝම සුදුසුකම් ලබන එලිජිබල්. ඔක්කොම සුදුසු. හැබැයි ඒක වඩන්න යන ගියාම අතපසු වෙනවා. ප්‍රමාද වෙනවා. කලකිරෙනවා. ඒක දැන් වටලා බෑ කියලා හිතනවා. ඒම රාත් වෙලා හරියන්නේ නැහැ කියලා හිතනවා. අර ඉඩම් ටික අල්ලන් ඉන්නවා, ගෙවල් ටික අල්ලන් ඉන්නවා, ගෙවල් වල ඉන්න මිනිස්සුත් එක්ක ඝන දෙනු අල්ලන් ඉන්නවා. ඒ හිතේ මගේ ඥාතියෝ මගේ දරුවෝ ඒවා ඒ මතකයන් අත්හරින්නේ නැහැ. ඒම බැඳිලා ඉන්න නිසා එතනට එන්න බෑ. අර නියපිටේ පස්සොල්ට එන්නේ නැහැ මගේ ඉර වෙනවා. අම්මෙක් කියලා තාත්තෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැහැ. හැමෝම පෙර සංසාර ඔක්කොම කටිය නැහැ. ඔක්කොම අපේ ඔක්කොම ගියා. ඉවරයි කවුරුත් නැහැ. මට පීඨ වෙන්නවත් මට බැරිකොට මට කොයිද මේ දරුවෝ ඥාතිය මිත්‍රෝ ඉන්නේ මොකවත් නැහැ ඉතින් ඒ කාලේ තියෙන ඒවා ඉතින් මේකට මම කොලයක් ලියවයි කියලා මගේ වෙන්නේ කොහොමද කාගේ හරි කවුරුහරි ගත්තද ඒ නවදේම අත්තරලා නිදාස් වෙන්න පුළුවන් නම් එයා නිය පිටේ පස් වලට එනවා දැන් මිසෙම අත්තරින්ද කැමති මම පැවිදි වෙච්ච ස්ථානය සංඝස අම්මල ගැන ටිකක් හිතද්දි නෑ ඒ කියන්නේ gedara hari බල්ලෙන්ද යන දේවලුත් මේ හොඳ නෑ නේද? ඒක මැනීමක් නේ. ආර්ය ශ්‍රාවකයට කොයිද අම්මලා? ආර්ය ශ්‍රාවකේ කොයි කොයි කුසේ ඉපදිලා තියෙනවද කියලා මට කියන්නකෝ. එයා තථාගතයන් වහන්සේගේ ඥානවලින් ඉපදෙන්නේ. කරපටිය බඳිනකොට අපි ආර්ය ජාතියට ඇතුල් වෙනවා. ඉපදෙනවා. සාසනෙ ඉපදෙනවා. සාසනෙ ඉපදුනම අපේ තාත්තා කවුද? තථාගත බුදුහාමුදුරුවෝ. අම්මා කවුද? අමාමෑණි බුදුහාමුදුරුවෝ. දැන් සාමාන්‍ය රෙද්දේ යට නැගෙන ඉන්නවනම් දැන් අපි බුද්ධ වංශේ නෙමෙයිනේ. වික්ෂුවක් කවදාවත් මව් කුසී ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ඉපදෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණතයි මං කිව්වා මෙයාට අම්මා තාත්තා කවුරුද එක්පස්සේ බුදුහාමුදුරුවෝ විතරයි. බුදුහාමුදුරුවනේ සරණ යන්න ඕනේ. මොනවා වුණත් ඒක අපට අදාළ නැහැ. භික්ෂුවට ඒක ඒක අදාළ නැහැ. දැන් මෛත්‍රිය කියලා කියන්නේ මොනවද ප්‍රාණ? ඉතල ඒක කියමු. මෛත්‍රිය කියලා ඕවා සදාස් කරන්නේ මොනවද? කෙනෙක් කෙනෙක් කෙනෙක් යහපත වෙනුවෙන් මොකක් හරි හිතීම සානස් අනුකම්ප. ඔබ වහන්සේ මේ ස්වාමීන් වහන්සේට යාපත කළා. උන්වහන්සේ රාත් වෙනා කිව්වා. උන්වහන්සේට මෛත්‍රී කළා උන්වහන්සේ රාත්. ඔබ වහන්සේ මොකක්ද? මාරවද මම හැමෝටම මෛත්‍රී කළා 25 කිට 25ම කියන්නේ. ඒක මට මෛත්‍රියක් නැද්ද? මෛත්‍රිය යනු තමන්ගේ රාත් බෝධියට රැඳවල් දෙකේ මාංශල වැඩ කිරීම. ඒක තමයි සැබෑ මෛත්‍රිය. භාග්‍යතුන්සේ දේශනා කරනවා මේ කිසිම කෙනෙක්ගේ කර්මය තව කෙනෙකුට වෙනස් කරන්න බෑ කියලා. බලෙන් නිවන් දක්වන්න පුළුවන්ද? නිවන් දක්වන නේද මේ ලෝකේ තියෙන ලොකුම මෛත්‍රිය. බලෙන් කාවත් නිවන් දකින්න දක්වන්න බැරි නම් අපි පෙන්වන මෛත්‍රිය සාමාන්‍ය ලෞකික එකක් නෙමෙයිද? මාව විතරක් නම් මට නිවන් දක්වන්න පුළුවන්. නිවන් දක්වන එක නම් මේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨ මෛත්‍රිය. එහෙනම් මේ මෛත්‍රිය මට විතරනේ කරන්න පුළුවන්. වෙන කාටවත් කරන්න බෑනේ. කොයි මෛත්‍රී පාරමිතාන් තව කෙනෙක්ව රාත් කෙරෙව්වා. කරන්න බෑ. මේ කර බිසුන් වහන්සේලා අතර අපි කතා කළාට ලෝකෙට අපි ඒක කියන්නේ. ඒතකොට මිනිස්සු වැඩි හිටිය ඔක්කොම අසරණ ඒකේම කියන්නේ. නික්සුන් වහන්සේලා ඔක්කොම අත්හැරලා නෙන්නේ. ඒගොල්ලන්ට මේ ප්‍රතිපත්තිය හරි. ඒගොල්ල බුදුන් සරණ ගියට ප්‍රශ්නයක් නැහැ. ගෙදර කට්ටිය කියන ඉතින් ආන්දර මානෝ නම් ඉතින් අම්මා තාත්තගේ මල මුත්‍රා දින් දෙයිය. ආන්දරන් දේව කරන්නත් බෑනේ. එන්නේ ආන්දර කතා කරන්න ඕන ආන්දර කියන්නේ. ඒ කට්ටිය තිතාදා ගන්නවා. ඔබ කියන්නේ කියන්නේ ඊයන්ට කියන්නේ වෙන ධර්මයක්. පුදුජන මට්ටමින් ලෞකිකයේ ඉන්න ලෞකික කට්ටියට වෙන එකක්, ලෝකෝත්තර කට්ටියට වෙන එකක්. අපිට සාමාන්‍ය ගෙවල් දොරවල් ඥාතියෙම ඉන්න බෑ. එimhe ඉන්නවනම් එයා තාම පැවිදි වෙලා නැහැ. එයා තාම ගෙදර ඉන්නේ. අම්මා මොනවද කළේ? අම්මා කෙනෙක් නැහැ. තාත්තා කොයි දෙන්නේ? තාත්තා කෙනෙකුත් නැහැ. කොයි දෙන්නේ? බුද්ධ ශාසනයේ ඉන්නේ. කවුරුත් නැන්ද බලන්න? කවුරුත් නැහැ. ඉල්ලාගෙන කන්නේ. ගාක් යට ඉන්නේ, ගල් ගුවාවක ඉන්නේ, සේනාසනයක ඉන්නේ. මොන හරි වුණ සහෝදරයෝ ඉන්නවා ශාවක සංඝ. කැමැති නම් බලයි. අකමැති නම් කරන්න දෙයක් නැහැ. අසරණයි. ඕක තමයි මික්ස්ලෝගේ මානසිකත්වය වෙන්නේ. අපිට විශාල ටීම් එකක් තියෙන සමහර දායකයෝ ඉන්න අපොලෝ ගෙනිලා අපිව බලන්නේ. අපොලෝ ගිහිල්ලා තියලා බලන්න තරම් දායකනේ. ඒ කියන්නේ එයා බැඳිලානේ. බැඳීම් කඩන්න ආපු කෙනා මේ ලෝකෙ හැමදේටම අවු වෙලානේ බැඳිලානේ. අම්මා කෙරෙහි තියෙන ආදරේ ඒ සෙනෙහස කඩන්න බැරි නම්, දේවල් අමතක කරන්න බැරි නම්, කෙලෙස් අමතක කරන්නේ කොහොමද අපේ හාමුදුරනේ? එතනින්ද මැරෙන්න ඉන්න කෙනාවත් අත්හරින්න බැරි නම්, දානගෙන තරුණ කාන්තාව අත්හරින්නේ කොහොමද? ඉතින් දෙපොට සිවුර ඉමින්චරේ කොට්ටයට තියලා පැනලා යනවා කියන එක හාන්න දෙයක්ද? අත්තරලා නැහැ මොකවත්. මම සාසනයට යන්න කියලා ගෙදරින් එළියට එනකොට අපේ අම්මා කියපු වචනේ දන්නවා. පුතා අපිට කරන්න බැරි දෙයක් කරන්න මේ කියන කතන්දරය අපට කරන්න බෑ. ගොඩාක් දේවල් අපට පුළුවන් මේ කතන්දරය අපට කරන්න බෑ. මේක අලුත් එකක්. පුතා මේ අමාරු එකක් නේ කරන්නේ. ඉන්න යන්න. හැබැයි පුතා අදින් පස්සේ වට අම්මා තාත්තා නැහැ. වට අම්මා තාත්තා. ඔයා ඒ පිළිපදින ශාස්ත්‍රුන් වහන්සේ තමයි වගේ අම්මා තාත්තා. ඔයා කොහෙද ඉන්නේ? ඒ ඉන්න කට්ටිය තමයි වගේ ඥාතියෝ. අදින් පස්සේ වට අම්මා තාත්තා කවුරුත් නැහැ. පිටිපස්සේ ඇරිලා බලන්න නැතුව යන්න. ඉතින් පස්සේ කවුද? හැබැයි අපි මාන වෙලා ඉවර වෙලා අපි හාන්නේ ගෙවල් වලට දොරවල් වලට යනවනේ. ඒගොල්ලෝ උරතල් කරනවා. ඒගොල්ලන්ට කරදරයක් නැති කම්පා වෙලා උඩට පැනගෙන යනවනේ. අසනීප කරන්නේ වුණාම කොච්චර වැඩ තිබුණා දහලා ගින් ළඟ ඉන්නවනේ. පිරිත් කියනවනේ. ආරක්ෂා කරනවනේ. ඒ ආඳුනේ මේ සිවුර විතරනේ අපිට වෙනසට තියෙන්නේ. අනිත් අර ගෙදර කට්ටියට තියෙන ඒ ඔක්කොම ඇඟින් ටික අපිට තියෙනවනේ. ඒ කට්ටියට තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අපට තියෙනවා. මේක විතරනේ වෙනස් වෙලා තියෙන්නේ. වෙන මොකවත් වෙනස් වෙලා නැහැ. සම්පූර්ණ ජීවිතයක් ගත කරන්නේ. ඒ බැඳීමේම තියෙනවා. පිටිපස්සෙන් එනවා තෙරණියක්. ඉස්සරහින් යනවා රාතන් වහන්සේ. පුතේ පුතේ කියලා කතා කතා කරන්න පාඩු වෙනවා. පුතේ ඉන්න ඉන්න. ඇරිලා බලලා කියන මෙච්චර කාලයක් වෙලා බලන ලැජ්ජ නැද්ද පුතා පුතා කියලා කතා කරන ආම්දුරන්ට. අවුරුදු ගාණක් බලාගෙන හිටියා මේ පුතා හම්බෙන්න. හම්බුනාම මේම දත්තා කරන්න අම්මා. ඒක තමයි මා කරුණාව. එයා rahat වෙනවා. කතන්දර හැමෝම දන්නවා. එයා rahat වෙනවා. දෙමව්පියන්ට ඒ බැඳීම් හැදෙන්නයි අපි උදව් කරන්න ඕනේ. අලුතෙන් බැඳීම් කරන්න නෙමෙයි. අපි දෙපාර තුන්පාර ගිහින් බැලුවාම අමාරු වෙච්ච ගමන් ආන්දර පුතාට එන්න කියන්නේ නරෙන්ද කලින් දකින්න ඕනේ. ඇයි ඒක ආවේ? අර ඇවිල්ලා පුරුදු කරලා. එතනින් පස්සේ යන්නෙත් නෑ බලන්නෙත් නෑ. සාදුකාරය දෙන්න මගේ පුතෙක් අවදාරි දවසක රාත්‍රියේ මම සන්තෝෂ වෙනවා. මගේ පුතා සාසනේ ඉන්නවා. එහෙම කියන අය එන්න එන්නයි කියලා දන්නවා යා. දැන් අපි ගිහිලා ගිහිලා බැඳීම වැඩි කරාම යා මරණ මොහොතේ මොකද අන්තිම කැමැත්ත? මගේ ආම්දුර පුතා බලන්න ඕනේ මට. ඒ සිවුරම මකුළු වෙట్లా ඉපදෙනවා යා. ඒ සිවුරම මකුළු වෙట్లా ඉපදෙනවා. ඇයි ඒ ආම්දුර පුතා අත්හරින්න බෑ. ඇත්තට අම්මට මේ අනවශ්‍ය බැඳීමක් හදලා තියෙන අපි නේ අපේ හම්බෙන්නේ. අපි ඒ ඔළුව නරක කරලා නේ. මම දන්නේ මගේ මානසිකත්වය මම කිව්වේ. ඔයාලට මගේ මානසිකත්වය මම නම් කියන්නේ කරලා තින්නේ. මගේ අවසාන හුස්ම එළනකම් මගේ ගෙවල් දිසාවත් මම බලන්නේ නැහැ කියලා. එහෙම කට්ටිය නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා මගෙත් එක්ක ඇවිල්ලා පුතා කියලා කියන කවුද කියලා. අම්මා එන්න කෙනෙක් නැහැ කියලා මගේ පාඩය. මම මේ මානසිකත්වය නෙමෙයි. ඒගොල්ලෝ තේම තමයි මට කතා කරේ. අවුරුද්දකට පස්සේ මම කෝල් එකක් ගත්තා. පුතා කතා කරනවා. කොයි පුතාද? ලොකු පුතා. එහෙම කෙනෙක් නැහැ. අපිට ඉන්න එක්කෙනා යා වලට ගිහිල්ලා තිනවා ඔය වරන්දින ෆෝන් නම්බර එක. මම දෙන්නම්. හරිනේ නම්බර. මං කව නම්බරේ හරි කියලා. දෙන්න පුළුවන්. නමුත් මේක රෝන් නම්බර එකක්. ඒ කියන කට්ටිය මේ නෑ. ඊට පස්සේ කෝල් කරනකොට නම්බර එක හරියට බලලා ගන්න අපට කරදර කරන්න අපට වැඩ තියෙනවා. කල්පනා කරා ෆෝන් එක තියලා බැමිණියන්ට කෝල් ගන්න එකේ හොඳ පාඩම්. මට මේම වෙලා මදි. ආයි මේක තමයි අන්තිම කෝල් එක. ජීවිත කාලයල් කෝල් ගන්න. දැන් නම්බරේ ඔළුවේ මතකෙත් නෑ මට. අයින් කරා. අර වැඩක් නෑ.